ඔබ සැමට ජීවිතයේ යථාබෝධය පසක් කර දෙමින් උතුම් වූ නිර්වාණ මාර්ගයට ඔබව පෙළගස්වනු පිණිස බෞද්ධ නාලිකාව ඔබ වෙත ගෙනෙන නිවන් මඟ ධර්මදේශනා මාලාවේ අද දිනට නියමිත 138 වැනි වැඩසටහන මෙලෙස ආරම්භ කරන්නට අප සූදානම් වන්නේ. පින්වත්නි, ඒ උදෙසා සුපුරුදු ලෙසින් ධර්ම සභාවට වැඩමවවදාල පූජ්‍යපාද උඩුදුම්බර කාශ්‍යප ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රථමයෙන්ම අපි සාදුනාදනං වාපිලිගනිමු සාදු සාදු සාදු නාවල පස්වැනි පටුමග පදිංචි නාරංගොඩ පවුලේ සහෝදර සහෝදරයන් සහ ඔවුන්ගේ පවුල්වල දූ දරුවන් විසින් මෙම ධර්ම දේශනාව සඳහා තම සදැහැති දායකත්වය ලබාගෙන කටයුතු කරනවා එසේනම් අපි සවම ධර්ම ශ්‍රවණයට පෙර තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙමු.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 මුත්වාකින් අහෝසිං නුකෝ අහං අතීතමද්දානංති සාදු සාදු සාදු සද්ධාබුද්ධ සම්පන්න පින්නත්නේ සම්මා සම්බුදුවයාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපේ ජීවිතය සකස් කරගන්න ඕනේ මේ ජීවිතය සකස් කරගෙන සසර ජීවිතය සූපත් කරගෙන උතුම් නිර්වාණ අවබෝධය පිණිස අපේ වැඩ කටයුතු ආරම්භ කරලා සියලු දුක් ගෙවන් කොට උතුම් නිවනින් සැසෙනවා කියන ප්‍රාර්ථනාව ඇති කරගෙන කටයුතු කරන්න ඕනේ. තැවිලි දැවිලි සහිත ඇතුලාන්ත රිදවීම් ඇති වෙන ආශ්‍රව ධර්මයන් නැති කරගන්න සියලු ආශ්‍රව ධර්මයන් නැති කරගන්න ක්‍රමවේදය මොකක්ද කියලා දේශනා කරපු සබ්බාසව සූත්‍රය ගැන සාකච්ඡා කරන දින කීපයක් මේ ආශ්‍රවය කියන එක අපි හැමදාම මේ දවස් ටිකේ මතක් කරගත්තා. අපිට ඇහැට දැක්ක දෙයක්, කනට අහපු දෙයක්, නාසයට, දිවට, ශරීරයට, මනසට දැනෙච්ච දෙයක් ඇහෙන්නේ නැති වෙනකොට, දකින්නේ නැති වෙනකොට, පේන්නේ නැති වෙනකොට, දකින්නේ නැති වෙනකොට, දැනෙන්නේ නැති වෙනකොට, මේ අවස්ථාව ගිලිහෙනකොට අපේ ඉන්ද්‍රියන් වලින් ඔබට ඒවා විසිරීලා යනකොට අපිට යම් කිසි ආකාරයකට ඇතිවෙන තැවීමක් දැවීමක් පරිදාහයක් වේදනාවක් කූර කටුක වේදනාවක් අපේ චිත්තසංතාන වලින් ඇති වෙනවා නම් දැන් දරුවෙක් දැක දැක හිටියා දරුවා පේන්නේ නැති වෙනකොට කූර කටුක වේදනාවක් ඇති වෙනවා නම් ඒවයින් ඈත් වෙනවා කියන්නේ ඒකනේ අන්න ඒවට කියනවා ආශ්‍රව කියලා. ඉතින් ඒ ආශ්‍රවෙන් හින්දා අපි හරියට දුක් විඳිනවා. ආශ්‍රය කියන්නේ අපේ හිතේ ඇති වෙන තත්වයක්. හිතේ ඇති වෙන තත්වයක් ඒක. ඒකින්ද තමයි අපිට අතීතයේ තිබ්බ දේවල් නැති වෙනකොට හරිම දුක් ඇති වෙනවා. අතුලාන්ත දුක් ඇති වෙනවා. ඉතින් ඇති වෙන හින්දා නේවා විඳින්නේ. ඉතින් ඒවට කියනවා ආශ්‍රව කියලා. අන්න ඒව නැති කරගන්න ඕනේ. ආන් ඒව නැති කරගන්න තියෙන මාර්ගය තමයි සබ්බාසව සූත්‍රය කියන්නේ සියලු ආශ්‍රව වල සංවර කාරණාව කියලා සඳහන් කරලා තියෙන්නේ. දැන් මේකෙදී අපි දැන් දවස් දෙකක් සාකච්ඡා කරා නුවණ තියෙන තැනැත්තා නැත්තම් ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා මෙනෙහි කළ යුතු දේ දනී මෙනෙහි නොකළ යුතු දේ දනී මෙනෙහි කළ යුතු දේ මෙනෙහි කරයි මෙනෙහි නොකළ යුතු දේ මෙනෙහි නොකරයි කියන මූලධර්මය අපි ඊයේත් මතක් කරා ජීවිතයට එකතු කරගන්න gedara ඉන්න අය ගැන පවා සමාජයේ ඉන්න අය ගැන පවා මොනතරම් නරකක් කරත් කරන කෙනෙක් වුණත් නිවසේ ඉන්න කෙනෙක් ගැන වුණත් අපිට නොයෙකුත් නුරුස්සන හැඟීම් ඇති වෙන්නේ එයාගේ තියෙන නරක පැත්තම අපි මෙනෙහි කරනවා. මෙයාගේ තියෙන නරකම තමයි හිතන්නේ. නරකම තමයි හිතන්නේ හැම වෙලේම. නේද? ඕනෑතරම් හොඳ තියෙනවා. හොඳ හිතන එක බොහොම අඩුයි. නරක දේවල් තියෙනවා තමයි ඕන කෙනෙක්ගේ. නේද? නිවසක ඉන්න ස්වාමියා භාර්යාව ගත්තොත් ඒ අතනොත් හැම වෙලේම බලන්නේ අපේ අනිත් කට්ටිය නම් මෙහෙමයි, මෙයා මෙහෙමයි, මෙයා මෙහෙමයි කියලා. නේද? වැරදි පැත්තමයි පේන්නේ. හුඟක් වෙලාවට ඉතින් අපි ධර්මානුකූල ජීවත් වෙන විදිහට ජීවි වස්තු අජීවි වස්තු කියන හැම දෙයක්ම Tamanට ලැබිලා තියෙන ජීවිතේ පවා මටමයි වෙලා තියෙන්නේ කියලා සමහර අය දිනසා ගන්න පවා යනවා. ඒ මොකද තෘප්තිමත් භාවයක් නැතිකම. ලැබිලා තියෙන දේ පිළිබඳව උපේක්ෂාව ඇති කරගන්න නම් ලැබිලා තියෙන දේෙන් තෘප්තිමත් වෙන්න නම් Tamanට ලැබිලා තියෙන දේ පිළිබඳ අවධානය යොමු කරලා ඊටත් වැඩිය නැති දේවල් කොච්චර තියෙනවද මේ ලෝකේ කියලා මෙනෙහි කරමින් නිදහස් වෙන්න පුළුවන් අපේ හිතෙන්. හිතෙන් නිදහස් වීමයි අවශ්‍ය කරන්නේ. කියන්නේ මෙනෙහි කළ යුතු දේ මෙනෙහි නොකළ යුතු දේ දැනගන්න ඕනේ. දැන් ධර්මයේ සඳහන් වෙනවා මේ කාරණාවේදී බුදුරජාන් වහන්සේ කුමක්ද මෙනෙහි කළ යුතු දේ කුමක්ද මෙනෙහි නොකළ යුතු දේ කියලා සඳහන් කරලා තියෙනවා. ආශ්‍රිතවත් පෘථග්ජනයා මෙන්න මෙහෙම මෙනෙහි කරනවා කියලා තියෙනවා. කොහොමද? මම අතීතයේ කෙසේ සිටියාද? අතීතයට අපේ හිත හරියට යනවා. හරි. මම අතීතයේ කවරෙක් වෙලා සිටියාද? මං අතීතයේදී කොහොම හිටියාද? මම මම අතීතයේ සිටියාද හරිද එතකොට ඒ වගේම මම අතීතයේ සිටියේ නැද්ද ඊළඟට මම අතීතයේ කවරෙක් වෙලා සිටියාද මං අතීතයේ කෙසේ සිටියාද මං අතීතයේ කවරෙක්ව සිට කවරෙක්ව බවට පත් වුණාද ඔන්න විදිහට අතීතය ගැන මෙනෙහි කරනවා ඊළඟට මම අනාගතයේ සිටිම්ද මම අනාගතයේ නොසිටිම්ද මම අනාගතයේ කවරෙක් වෙලා සිටිම්ද මං අනාගතයේ කෙසේ සිටිම්ද මම කවරෙක් වෙලා කවරෙක් වෙයිද කියලා මෙනෙහි කරනවා. ඉනකට වර්තමානයේ මේ කතා කරන මේ වැඩ කරන මේ ඔක්කොම හැම දෙයක්ම මේක ස්තීර වූ ආත්මයක්ක කියලා මෙන කර මේ වර්තමානය මම ඉන්නවාද. ඒ ස්තීරු ආත්මයක් කියෙන හැඟීම ඇතිවෙන්ට වර්තමානයේ මම ඉන්නවාද වර්තමානයේ මම කෙසේද ආංහෙම මෙනෙහි කරනවා අන්න මේ මම මම කියන කාරණාවක් පිළිබඳව මේ සූත්‍රය ඔන්න ඔය විදිහට මෙනෙහි කිරීමෙන් මොකද වෙන්නේ? එයාට තියෙන ආශ්‍රව වැඩි වෙනවා නැති ආශ්‍රව ඇති වෙනවා. කල යුතුය මෙනෙහි කිරීම තමයි තියෙන ආශ්‍රව අඩු වෙන්න ඕනේ නැති ආශ්‍රව ඇති වෙන්නේ නැති වෙන්න ඕනේ. හරි දැනට දැවෙන, තැවෙන, පිච්චෙන ගති අයින් වෙන්න ඕනේ. අලුතෙන් ඒවා එකතු වෙන්නේ නැති වෙන්න ඕනේ. හොඳට තේරෙනවනේ දැන් ආශ්‍රය කියන්නේ මොකද්ද කියලා? හොඳයි පින්නත්නි මේ බලන්න මේක අපි හොඳට පැහැදිලි කරගමු. ඇයි අපේ හිත අතීතයට යන්නේ? අතීතේ ඇත්තටම අපේ හිත යනවද? අතීතය ලුහුබැඳ වර්තමානය ගැන මිම්මක් ඇති කරගනිමින් අනාගතය දක්වා ප්‍රාර්ථනා කරමින් යන ගමනක් අපේ තියෙනවද? ඇයි අපි එහෙම ගමනක් යන්නේ කියලා අපි පොඩ්ඩක් ඒ වගේ අර බලාපොරොත්තු නිකං මේමකක්ද ඇදි ඇදී ඇදි ඇදී යන ස්වභාවයක් අපේ ජීවිතේ තියනවද කියලා විමසලා බලන්න ඕනේ. ඇයි එහෙම වෙන්නේ කියලා බලන්න ඕනේ. දැන් තියනවද කියලා බලන්නත් ඕනේ. හ්ම්. රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, ස්පර්ශ තණ්හා, ධම්ම තණ්හා කියන ඒවා. ඇහෙන් රූප දැකීමේ, කනෙන් ශබ්ද ඇසීමේ, නාසයෙන් දිවෙන් ශරීරයෙන් ගන්ධ රස ස්පර්ශයන් ලබා ගැනීමේ විතරක් නෙවෙයි මනසෙන් ආදරය ආදී ධර්මයන් ඇති කර ගැනීමේ යම්කිසි ආකාරයක අවශ්‍යතාවයක් තියෙනවද නැද්ද නේද කොවද දන්නේ කවදාක්වත් කාපු නැති පළතුරක් මම මෙතෙන්ට ගෙනත් තියාගෙන ඉන්නවා අන්න එහෙම ගෙනත් තියාගෙන ඉන්නවා නම් පින්වත්නි මේ ඇත්තෝ මේක දකින්න මොකද්ද කියලා දන්නේ නැහැ ඒ රසය පිළිබඳව ආසාවක් එහෙම එයිද? ඒ රසය පිළිබඳ ආසාවක් එයිද? නෑ. කවදාකවත් කාලා නෑ. දන්නේත් නැත්නම් එහෙම එකක් එන්නේ නෑ. හැබැයි මම එක දවසක් බණ ඉවර වෙච්ච ගමන් මේ ආහාරය කන්න දෙනවා. හරිද? මේක කන්න දීලා මොකද කරන්නේ? ඊළඟ දවසෙත් ඒ වගේ එකක් මෙතනින් ගෙනත් තියාගෙන ඉන්න මේ අත්තමයි එන්නේ. කාපු අයමයි එන්නේ. අරක හොඳ ප්‍රනීත පළතුරක් කියලා හිතන්නකෝ. දැන් මොකද? බණ පටන් ගත්ත වෙලාවෙ ඉඳන් මොකද? කොයි වෙලාවෙ ඉවර වෙයිද දන්නේ නැහැ, කොයි වෙලාවෙ ඉවර වෙයිද දන්නේ නැහැ කියලා. නේද? ලුහු බඳින්නේ කොහෙටද? මගේ හිත ලුහු බඳින්නේ කොහෙටද? ඊයේ බණ අහපු වෙලාවේ බණ අහලා ඉවර වෙලා මගේ දිවේ මෙන්න මේ රසය හැදුනා. නේද? එහෙනම් අතීතයට යනවද නැද්ද හිත? අතීතේ ලුහු බඳ යනවද නැද්ද? හා අතීතයේ ලුහු බැඳ ගිහලා මොකද කරන්නේ? මේ වෙලාවේ ඒක ඇති කරගන්න උත්සාහ කරනවද නැද්ද? නේද? දැම්ම කන්න තිබ්බනම් දැම්ම කන්න තිබ්බනම් කියලා. ඊට පස්සේ කාලා ඉවරයි. ඉවරුණාට පස්සේ මොකද කරන්නේ? කෑල්ල කරා යන්න බලනවද නැද්ද? ඇයි? ආ අනාගතය අනාගතේ නැවත මේක හදාගන්න. හැම වෙලේම අපේ අතීතයේ ඇතිවෙන අතීතයේ ඇතිවෙච්ච දේ ලුහුබැඳ වර්තමානයේ පිරික්සමින් අනාගතය දක්වා අරගෙන යන්ට මම උත්සාහ කරනවද නැද්ද. නේද. එතකොට අන්නේ අතීතයේ ඉඳං වර්තමානය හරහා අනාගතය දක්වා අරගෙන යන්ට උත්සාහ කරන්නේ මොනවද. කියල හොයන්ඩ ඕන අපි. මොනවදේ අරයි යන්ඩ හදන්න. රූපය වේදනාව සංඥාව සංකාරය විඤ්ඥානය. හරිද මං අරයන්ට හදනවා. අරයියන්ට හදන්නේ තන්හාාවෙන් තන්හාාව කියන්නේ අරබලන්ට අතීතය මතකවන් මේ රස තායෝනෑ කියර ඔන්න රූපතන් රස තන්හා ඇතිවෙනවා. නේද අතීතයේ දැක්ක රූපයක් නැවත දැකීමේ ආසාාවකින් ඉන්නවා. මේ දෙක කොහොම හරි පවත්ත ගණ්ඩ උත්සාහ කරනවා නවත්ත ගණ්ඩ උත්සාහ කරනවා. මේ රූපය මම මගේ අසගේට ගන්නවාමයි කියලා යම් උත්සාහයක් ගන්නවා. එතකොට ඒ තමයි රූපතන්හා නැවත දැකීමේ නැවත දැකීමේ පුදුම ආසාාවකින් ඉන්නවා ඒ විතරක් නෙවෙයි සැලසුම් හදනවා මොකටද ඊළඟ දවසෙත් දකින්න නේද බලන්න ඔන්න දැම් කල්පනා කළ කල්පනා කළ කැමති කෙනෙක් හම්බුනා කියන්නක වෙන් වෙලා යනවා මොකක් දහලා යන්නේ කවදදා එන්නේ නේ දෙනම් ඇයි අතීත අනාගතය දක්වා මට මේ දැන් මේ වස්තුව දැකීමෙන් ලැබුණා වූ යම් කිසි සැප වේදනාවක් තියෙනවා නම් ඒක මං අනාගතයට අරයි යන්න ඕනේ කියලා මගේ අදහසක් අදහසක් තියෙනවා ඒ සඳහා මට තණ්හාව තියෙනවා එහෙනම් අතීතයේ ඉඳන් වර්තමානය හරහා අනාගතය දක්වා මම පංච උපාදානස්කන්ධය අරගෙන යන්න හදනවද නැද්ද රූප වේදනා සංඥා සංකාර විඥාන පිළිබඳව මට අතීත වර්තමාන අනාගත වශයෙන් තණ්හාව තියෙනවා එහෙනම් අතීතයට මගේ හිත ලුහු බැඳ අනාගතේ ප්‍රාර්ථනා කරන ගතියක් තියෙනවා. ඊළඟට පින්වත්නි ඇත්තට මෙහෙම අරන් යන්න පුළුවන්ද දන්නේ නැහැ. හරිද අපිට එහෙම අරන් යන්න පුළුවන්ද දන්නේ නැහැ. අපි හිතනවා එහෙම අරන් යන්න පුළුවන් කියලා. මං අහනවා මේ ඇත්තන්ගෙන් එක වෙලාවක අපිට දැනුණා නම් කාගේ හරි කාගේ හරි නැතම් මම මෙහෙම කියන්න මේ ලෝකේ රූප තියෙනවා අපි හිතමුකෝ ඔව් අපි වේදනාව ගැනම ගමුකෝ මගේ ඇහි ඇති වෙන සැප වේදනාවක් නැත්තම් මගේ හිතේ ඇති වෙන සැප වේදනාවක් කවුරුන් හෝ දැකලා හරිද මම කාව හරි දැකලා කාගේ හරි ලස්සන රූපයක් දැකලා ප්‍රියභාවයක් ඇති වෙලා ඒක හින්දා මට ඇතිවෙනවන සැපවේදනාව නේද. මම උත්සාහ කරනවා අන්න ඒ තැනැත්තාව අපේ නිවසර එක් අයන්න. ඇයි අනාගතයේ සැපවේදනා ලබාගන්නට කියලා. එයාගේ ඒ ශරීරය මට ඕන හැටියටම තියාගන්න පුළුවන් දන්න. එතුර අපි හිතන මේ දිරලා යනවන අරම එකට කල්තියනවන කියලා නෑ. මං උදේ මොකද කරන්නේ? මොකද මගේ එකම බලාපොරොත්තු උනේ අර පරණ සැප වේදනාව නැවත ඇති කරගන්නනේ. උදේ මොකද කරන්නේ? ගිහිල්ලා බලනවා අරගේ මුණ දිහා. බලනකොට මොකක් හරි එකට තරහා ගිහිල්ලා මුණ මහ භයානක මුණක් කරගෙන ඉන්නවා. දැන් මොකද වෙන්නේ? අන්න එහෙනම් ඒ රූපය මට ඕන හැටියට පවත්වන්න බෑ. ඊළඟට මගේ ඇහැ කොයි වෙලාවෙ වැඩ කරන්නේ මට ඕන විදිහටද? නෑ. ඒක කැමති ඒවත් බලනවා අකමැති ඒවත් බලනවා ඒක අඳුරු වෙලා පේනවා ඒක දැල් දැම්ම වගේ පේනවා නේද? ඒතර අර රූපය මං කොහොම හරි එක දිගට තියාගන්න කියලා මේ ඇහැ භාවිතා කරන්න ගියොත් ඇහැ මට ඕන හැටියට තියෙන්නේ නැහැ. එහෙනම් ඇහැ හැම වෙලේම වෙනස් වෙනවා. සමහර අයට ළඟ පේන්නේ නැහැ, දුර පේන්නේ නැහැ. ඒ වගේ නොයෙකුත් වෙනස්කම්. එහෙනම් ඇහැයි රූපයයි දෙකම හේතු වෙලා උපදින්නා වූ විඥාණය මට ඕන වෙලාවට මට ඕන තැනදී උපදීද? නෑ. එහෙනම් හරි. දැන් බලන්න ඒ ඇහත් රූපයත් විඥානයත් කියන තුනේම එකතුව තමයි වේදනාව කියන්නේ. හරිද? එතකොට අර දෙක මට ඕන හැටියට තියෙන ඒවත් නෙවෙයි විඥානයේ ඒ දෙක මත රඳා පවතින එකක්. ඒතර තුනේම එකතුව තමයි ස්පර්ශය කියලා කියන්නේ. ආන්ගේ ස්පර්ශයෙන් හින්දා තමයි මට වේදනාව හටගන්නේ. දැන් ඒ වේදනාව මට ඕන වෙලාවට මට ඕන විදිහට මට ඕන තැනකදී හැදෙයිද? මොකද අරවා එකතු කරන වැඩේ කරන්නේ මන්ද? නෑ. නේද අපි තව උදාහරණයක් ගමුකෝ. අඹ රස තියෙන්නේ අඹවල අඹ රස තියෙනවද? අඹවල අඹ රස තියෙනවද? නෑ. එහෙනම් කොස්වල දන්නේ අඹ රස තියෙන්නේ. නේද? අඹවල අඹ රස තියෙනවද? තියෙනවා. හොඳට විශ්වාසද? දිවක් නැතුව රස හැදේද? දිවක් නැතුව රස හැදේද? එහෙනම් අඹ වල අඹ රස නැහැ. නේද? දිව නැත්තම් දිවක් නැත්තම් කොහෙවත් රසක් හැදෙන්නේ නැහැ. එහෙනම් රස තියෙන්නේ කොහෙද? ආ දිවේ. නේද? දිවේ රස තියෙනවා කියලා ගත්තොත් එහෙනම් දැන් දැන් විඳින්නකෝ බලන්න. අඹ නැතුව පුළුවන්ද දිවේ රස විඳින්න? බෑ. එහෙනම් අඹයි දිවයි දෙකම ඕනේ. නේද? අඹයි දිවයි දෙකම ඕනේ. එහෙමද හොඳයි අබයි දිවයි දෙකම තිබුණත් සමහර වෙලාවට රූපවායනය දිහා බලාගෙන එහෙම කෑම කද්දී කාපු ඒවා දන්නේවත් නැහැ එහෙනම් රස තියෙන්නේ කොහෙද ආසිතේ සිතේ එහෙනම් දැන් අබයි දිවයි දෙකම නැතුව බලන්න රස විඳින්න බලන්න අබ රස මෙනෙහි කරාට විඳින්න බෑ විඳින්න බෑ එහෙනම් තේරෙනවද අඹ නිසා උපදනා වූ සැප වේදනාවක් තියෙනවා නම් ඒක අඹත් ඕනෑ දිවත් ඕනෑ හිතත් ඕනෑ නේද තුනේම එකතුවයි ස්පර්ශය හරිද දැන් බලන්න පින්නත්නි මේක කොච්චර වෙනස් වෙනවද කියලා එකම අඹ ගෙඩියක් අරගෙන චුට්ටක් වෙලා කනකොට ඉස්සෙල්ලාම කනකොට රසයි හරිද ඒ જાතියම දෙවෙනියට අඹ ගෙඩිය කනකොට රස අඩුයි තව තුන් අඹක් තියෙනවා දිවක් තියෙනවා එන්න එන්න එන්න සැප වේදනාව මොකද වෙන්නේ අඩුවේගෙන අඩුවේගෙන යනවා ඒක මට ඕන හැටියට වෙන්නේ නැහැ. එතකොට මට අතීතයේ ඉඳන් වර්තමානයේ හරහා අනාගතය දක්වා පුළුවන් ද මේ වේදනාව හරහා යන්න? බෑ පින්නත්. නේද? කැමති කෙනා දකිද්දි සැප වේදනා ඇති වුණා, එයාව ටිකක් වැඩිපුර දකිද්දි එයාවම දැකලා දුක් වේදනා හට ගන්න පටන් ගන්නවා. නේද? හ්ම් විතක කෙනෙක්ගේ ආදරයෙන් හින්දා අපිට සැප වේදනාවක් ඇති වෙනවා. වෙලාවකට ඒ ආදරයෙන් හින්දා නේද? ඒ ආදරේ ඒ පැත්තෙන් ආදරේ එකම විදිහට ලැබෙන්නේ නැහැ. ලැබුණත් අපි හිතන්නකො මොනවා හරි හේතුවක් වල ලැබුණා කියලා අපේ හිත ඒක පිළිගන්න එක වෙලාවකට කැමති නැහැ. නේද? රුස්සන්නේ නැහැ. නේද? රුස්සන්නේ නැහැ නේද? එතකොට ඒ ඒ ආදරේ හින්දා එහෙනම් ඇති වෙන වේදනාව වෙනස් වෙන හැම වෙලේම. එතකොට බලන්න පින්නත්නි හැම නිමේෂයකම මේවා වෙනස් වෙන හැටි. මේවා මට පවත්වාගෙන යන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. මම මේක අතීතයේ තිබුණ වේදනාව වර්තමානය ස්පර්ශ කරගෙන අනාගතය දක්වා මම කොහොම හරි මේක අරයි යනවා කියලා අදහසක් තියෙනවා නම් ඒ අදහස හරිද වැරදිද ඒ අදහස වැරදි ඒ අදහස වැරදි ඒක ඒක ඒක මම මේක කරනවා කියලා කාට හරි අදහස මම මේක කරනවා කියලා අදහසක් තියෙනවා නම් ඒක වැටෙන්නේ එතකොට දෘෂ්ටියකට තණ්හාව මදිවට නේද අතීතයේ ලුහු බඳින්නේම තණ්හාවෙන් විතරක් නෙවෙයි දෘෂ්ටියෙන් හරිද මම මේක රැක ගන්නම් මම මේක නේද ඕකට උත්සාහ කරන අය සමහර අයට කෝච්චි වලට පයින් වෙලා බැරි බව දැනෙනකොට ඉවරයි විනාසයි නේද බැරි බව දැන Tamanට පවත්තක අනුන්ගේ රූපය පවත්තන්න පුළුවන්ද බෑ අනුන්ගේ වේදනාව පවත්තන්න පුළුවන්ද බෑ සංඥා පවත්තන්න පුළුවන්ද බෑ ආදරය ආදී සංස්කාරයන් පවත්තන්න පුළුවන්ද බෑ ඇහැට පේන රූප කණ්ඩ ඇහෙන සද්ද ආදී පවත්වන්න පුළුවන්ද? බෑ. එතකොට එහෙනම් අන්න අපිට වැරදි දෘෂ්ටියක් තියෙනවා මේක අරගෙන යන්න පුළුවන් කියලා. මේක අරගෙන යන්න පුළුවන් කියලා දෘෂ්ටියක් තියෙනවා. මේක මේක අතීතයේ ඉඳන් වර්තමානයේ හරහා අනාගතය දක්වා අරන් යන්න පුළුවන් කියලා අපි දඟලනවා ලොකු දඟලිල්ලක් දඟලනවා. එහෙම අදහසකින් ජීවත් වෙනවා. ඒක ඒක තමයි මේ මෙන්න ඒකට කියන දෘෂ්ටිය කියලා. ඊළඟට මාන්නේ කියන්නේ මොකද? තණ්හා, දෘෂ්ටි, මාන්න හරහා අතීතයේ ලොහු බඳිනවා, වර්තමානයේ පිරික්සනවා, අනාගතය දක්වා යන්න හදන ස්වභාවයක් අපේ හිතේ තියෙනවා. මාන්නේ ගැන තෝරගන්න මම මෙහෙම කියන්නම් වෙන මොකවත් කියන්නේ නෙමෙයි පංච උපාදානස්කන්ධය හින්දාමයි මාන්නය වෙන මොකවත් නැහැ නේ මෙතන. පංච උපාදානස්කන්ධයෙන් තොර වෙන එකක් නෑ. එහෙනම් මේ පංච උපාදානස්කන්ධය හින්දාමයි මට මේ මාන්න අධික ස්වභාවය ඇති වෙන්නේ. මේ බලන්න අපි ඒක තේරුම් ගන්න බලමු. දෙන්නෙක් ගැන අපේ හිතට දැනිලා නැද්ද බලන්න දැන් ලොකු පුතෙක් ඉන්නවා පොඩි පුතෙක් ඉන්නවා කියලා හිතන්නකෝ. වැඩියෙන් මෙයා මට වැඩියෙන් ආදරේ මෙයා මට අඩුවෙන් ආදරේ කියලා අන්න එහෙම එකක් දැනලා නැද්ද? එහෙම අදහසක් තියනවද නැද්ද? මෙයා මට වැඩියෙන් ආදරේ මෙයා මට අඩුවෙන් ආදරේ මෙයාගේ ආදරේ අඩුයි මෙයාගේ ආදරේ වැඩි කියලා ආදරේ මැල්ලා නැද්ද? ආදරේ මැල්ලා නැද්ද? කමන්න නෑ ඉතින් ඇත්තනේ කතාව මැනලා මැන නැත්නම් අඩුයි වැඩි කියලා දැනගන්නේ කොහොමද මැන්න හින්දානේ දන්නේ නේද හරි මොකෙන්ද දන්නේ මැන්නේ ආදරේ මැන්න මිම්ම මොකක්ද ඔක තේරෙන විදිහට කියනවා නම් වැඩියෙන් අහවලා ආදරේ කියලා මම දැනගත්තේ කොහොමද අඩුවෙන් අහවලා ආදරේ කියලා දැනගත්තේ කොහොමද එයාගේ හැසිරීමෙන් ක්‍රියාවෙන් සහ වචන වලින් ක්‍රියාවෙන් සහ වචන වලින් එහෙනම් ක්‍රියාවෙනුයි වචනෙනුයි හිතේ තියෙන හැඟීම් අයින්ද පුළුවන් නේද ක්‍රියාවෙනුයි වචනෙනුයි හිතේ තියෙන හැඟීම් අයින්ද පුළුවන් අපි එහෙමනේ මයින්නේ නේද ආ දැන් අපි ඔක්කොම එකතු වෙලා එකම විරියව්ව ඉඳගෙන එහෙනම් ක්‍රියාව එකයි එකම විදිහට ඉඳ ගන්නවා ඔක්කොමලා එකම විදිහට ඉඳගෙන එකම ගානට අත්තියාගෙන එකම විදිහට වැඳ ගන්නවා හරිද දැන් එහෙනම් ශරීර ඔක්කොම එක හැඩේ ඉටවස්සේ එකම තාලෙට එකම සද්දෙන් ගාතා කියමින් බුදුන් වඳනවා. දැගෙන අපි කට්ටිය දිහා බලන්න අයට හිතෙන්නේ ක්‍රියාව සමානයි වචන සමානයි. එන හැඟීම සමානෙන්ට ඕනද නැද්ද එමන ක්‍රියාවෙනුයි වචනනුයි මයින්ඩ පුළුවන් නම් එන අපි ඔක්කොමන්න එකම විදිහට ඉන්න එකම සද්ද ගැන අප කට්ටියම දිහල කවුට බලන්න අනේ අරකට්ටිය එකම විදිහට ඉන්නවා එකම වචන ටික කියන්නේ එකම තාලට කියන්නේ එනම් හැඟීම් සමාන වෙන්න ඕන සමානද නෑ නේද එහෙනම් ක්‍රියාවනුයි වචනනුයි මයින්ඩ පුළුවන්ද ආදරය මැන් අද නැද්ද නේද මැන් අද නැද්ද එන එක හරිද නේද ඒකනේ අන්තිමට තේරෙන්නේ අන්තිමට අපිම කියනවා හිතාන් හිටියෙක් කෙනා නෙවෙයි නේද ඈ හැසිරිච්ච විදිහට අපි හිතුවේ මෙහෙම කෙනෙක් කියලා බලනකොට එහෙම නෑ කියලා අපිටම තේරෙනවා පසුව නේද පින්නති මම මේ බලන්ඩ මම කාගහරි කරට අත තියෙනකොට මට යම් හැඟීමක් උපතිනවා නේද ඒක දැනෙන්නේ කාටද මට එයා එතකොට මම මෙහෙම කරට අත තියෙනකොට එයා එයාගේ අතර මගේ කරෙන් තියෙනවා එතකොට මට හිතෙන්නේ මොකක්ද මට හිතෙන්නේ මොකක්ද මට යම් හැඟීමක් ඇති වුණාද ඒ වගේම හැඟීමක් එයාට ඇති වුණා කියලා ඒක හරිද දන්නේ ඒක හරි කියලා කියන්න බෑ එහෙනම් අපි මං ගැන අදහසක් ඇති කරන් ඉන්නේ මේ මට බුදුරජාණන් වහන්සේ ගැන තියෙන හැඟීම මෙන්න අනිත් අයට තියෙන හැඟීම මෙන්න ඊටත් වැඩි හරිය තියෙන හැඟීම කියලා මං මම කියලා මේ අතීතය දක්වා ලුහු බැඳගෙන යන මේ මම ඔන්න ඔය විදිහට මැනලා හදාගත්ත එකක්ද නැද්ද නේද? ඔන්න ඔය විදිහට මැනලා හදාගත්ත එකක්ද නැද්ද? මැනිලා අපි දන්නේ නැහැ. සාපේක්ෂ ධර්මතාවයක් මම කියලා අපිට තියෙනවා. ඒකින් අපි මම හොයන්න ඕන ඔක්කොටම ඉස්සලා දැන් අතීතයට අදගෙන යන ඔන්න ඔන්න ඔයකට කියනවා මාන්නය මිම්ම මිනුම මාන්නය කියලා. මම මේ ලෝකයේ මේ මෙතන හටගන්න පංච උපාදානස්කන්ධයට මේ ශරීරය ආශ්‍රය කරගෙන නැවත නැවත හටගන්න පංචුපාදානස්කන්දයට යම් වටිනාකමත් දීලා තිනොද නැද්ද. නේද. ඒ වටිනාකමට අනුව සමහර ගොඩවල් වටින්නෑ සමහර ගොඩවල් මීට වැඩිය වටිනා. නේද ආංහෙම අපි හැමෝම මම කියන කෙනාට මින්මක් තියල තිනවද නැත්ත. ආං මම නේද ඕන් හොතව මම හදාගෙනන්න අපි. මේ දැන් ඉතින් පොඩි පොඩි ප්‍රශ්න ටික කතා කරමු දවස් දෙකක් තුනක් හරි කමන්නේ මේ මම ගැන කතා කරගන්න වෙනවා කීපයක්ම නේද දැන් මම එයාගෙන් අහනවා මම ගැන මම හිතාගෙන ඉන්න විදිහක් තියෙනවනේ මට මාව දැනෙන විදිහක් අඩුම ගානේ මූණ මූණ ගැන හිතමුකෝ මගේ මූණ කොහොමද මගේ මං hina වෙනකොට අනිත් අයට පේන්නේ කොහොමද කියලා අදහසක් තියෙනවද කන්නාඩි වලට එහෙම hina වෙලා බලලා තියෙනවා තරුණ කාලේදී බලනවනේ කියලා කන්නාඩි වලට hina වෙලා බලලා අදහසක් තියෙනව නේද? මට මා මගේ රූපය ගැන මම මම උස කොච්චරද මම කොච්චර මිටිද එතකොට මම මහතද නේද? එතකොට මේ ඒ රූපය මේ රූපය ගැන මම කියන මේ රූපය මං ගත්ත රූපය ගැන මට අදහසක් තියෙනවද නැද්ද? මට මගේ රූපය ගැන තියෙන අදහසමද අපේ අම්මට ඇත්තේ? මං ගැන නෑ. ඒ අදහසමද මල්ලිට ඇත්තේ. නෑ. ඒ අදහසමද ස්වාමයාට හෝ භාරයාවට ඇත්තේ. නෑ. මේ ලෝකේ මට මම මං ගැන හිතාගෙන ඉන්න විදිහත් තියෙනවා නං ඒකට හරියටම සර්ව සම වෙන තවත් කෙනෙක් ඉන්නවත් දන්න. නෑ. එනම් මගේ රූපය ගැන මම හිතාගෙන ඉන්න එක කාට විතරයිද ඒක මට විතරයි නේද ඉති වැඩක්ද වැඩක්ද ඒකත් හරිටම හරිත් දන්න මට මංගල දැන්න හැට හරිටම හරිියත්ද නෑ නේද මං හිනාවෙනකට මෙහෙම ඇති කියලා මම අනුමාන කරන්න ඉන්නවා මං ඇවිදිනකොට මෙහෙම අනිත් අයට පේනවා ඇති කියලා මං අනුමාන කරන් ඉන්නවා නේද සමහර තරුණ ළමයි දැකලා තියෙනවද තරුණ කාලෙදී ඊටා තරුණ කාලෙදී ජීවිතේ වැඩි කාලයක් ගෙවන්නේ මම අහවල් ක්‍රීඩකයා වගේ කියලා හිතාගෙන මම අහවල් නළුවා වගේ කියලා හිතාගෙන ඇවිදිනකොටත් මාව එහෙම තමයි පේනවා ඇත්තේ හ්ම් කතා කරනකොටත් එහෙමයි කියලා නේද වෙන එකක් තියා පහුගිය කාලවල දැක්කනේ දර උතුරු කරේ අර කඩු වලින් කිනිසි වලින් කොටලා නේද එක එක්කෙනා මරන්න එක හේතුවක් කියලා කියනවා ද්‍රවිඩ චිත්‍රපටි නේද ඒ ඒ ඒ රඟපෑම කරන්නයි ඒක මැත්ත තියෙන්නේ. ඒ විදිහට ඇවිල්ලා බයිසිකල් වලින් ඇවිල්ලා වෙතන්ට පැනලා කපලා කොටලා යන්නේ වගේ නේද කොච්චරනම් මේක නේද අර එක එක එක එක දේවල් වලට මමත්වයකින් වැටෙනවද අන්න ඒ මම මං ගැන මම හිතාගෙන ඉන්න මගේ රූපය ගැන මම හිතාගෙන ඉන්න දේ මට විතරයි. හරි. මම මේ ලෝකේ ඉන්නකොට ගන්ධ සුවඳ ආග්‍රහණය ඇවිල්ලා මට යම්කිසි වේදනාවක් ඇති වෙනවා. කියලා හිතන්නකො නිකන් වේදනාව ගැන අපි හිතමුකෝ පොඩ්ඩක්. එතකොට අපේ ගෙදර ඉන්නවා බල්ලෙක්. එයාට ඒ ගඳ දැනෙන විදිහයි මට ගඳ දැනෙන විදිහයි එකම දන්නේ නැහැ. අපි හොඳටම දන්නවා බල්ලත් එක්ක ගත්තොත් නම් නෑ එයාට ඉව තියෙනවා කියලා දන්නේ. එහෙනම් එයාට මට දැනෙන්නේ නැති ගඳ එහෙනම් සමහර ඒවා එයාට සරර දැනෙනවා. අපි ඔක්කොටමත් තියෙනවා ගහනේන්ද්‍රිය කියලා එකක්. ඒකේ අඩු වැඩිකම් වෙනස්කම් තියෙන්න පුළුවන්ද බැයිද? මට යම් සුවඳක් හින්දා ඇතිවන්නා වූ යම් සැප වේදනාවක් තියෙනවා නම් අනිත් අයටත් ඒකමම ඇති වෙනවා කියලා කියන්න පුළුවන්ද? අඹ රස, වටක්කා රස, මුං ඇට රස, පරිප්පු රස කියලා මං හඳුනනවා. මට සංඥාවක් තියෙනවා. රස සංඥාවල් වගේක් තියෙනවා. අනිත් අයට ඒ රස පිළිබඳ තියෙන සංඥා මට විදිහමයි කියලා කියන්න පුළුවන්ද? බෑ ඒවා වෙනස්. නේද? එන වේදනාව විතරක් නෙවෙයි සංඥාව මට මං ගැන මට මගේ සංඥා ගැන තියෙන යම් කිසි මිම්මක් තියෙනවද ඒ විදිහම එකක් තමයි එහා පැත්තර දැනෙන්නේ කියලා මට කියන් පුලංකමක් නෑ. එනම් මට දැනෙන සංඥා කාට විතරයිද. මට විතරයි. ඒකත් හරිටම හරි දන්නේ. නේද. ඉස්සෙල් අපි ආදරය ගැන කිවා. මම කාගහරි කරට අත තිබ්බේ යම්කිසි හැඟීමකින් සංස්කාරයකින් ඇතුලාන්තය ඇතිවෙච්ච එහා පැත්තේ ඇතිවෙන සංස්කාරය ඒ විදිහමයි කියල කියන්න පුළන්කම ඇත්තනෑ එනම් මගේ ලෝකය කියලා මට එකේකව දැනෙනවා. කෑදරකං ගිජුකං එතුට ආදරය ඊරිසියාව මෛත්‍රිය කරුණාව වගේ දේවල් පවා මම හිතාගෙන ඉන්නවා මම මෙන්න මේ ගානටයි කියලා. මේ ලෝකයේ මේක එක එක එකනට සාපේක්ෂව හොඳ නරක කියලා මම කියලා හැදිලා තියෙන්නේ මොකද්ද කියලා මට හොයාගන්න පුළුවන්කමක් නෑ ඒක හරියටම හරි කියලා කියන්න පුළුවන්කමක් ඇත්තේ ඇත්තේ නෑ නේද එහෙනම් සංස්කාරයක් බෑ. විඤ්ඥානය කොහොම දන්න. නේද ඒකත් හොද මට දැනෙන විදිහත්ති නවා මට ඇත්තනම කියන්න බලන්න මේක මං අහලා තියෙන හැටියට තාක්ෂණික විද්‍යාව නූතන විද්‍යාව සඳහන් කරලා තියෙනවා තිරිසන් සත්වන සමහර පාට පේන්නෑ කියලා මාලුන්ට බල්ලන්ට සමහර පාට පේන්නෑ කියලා. තොර අපිට මේ පේන ලෝකය මේ විදිහටමද අනිත් හැමෝටම පෙන්නේ. මේකට හොඳ උදාහරණයක් කිව්ව හැකි. මම බලනකොට මට මාළුවා පුංචි වෙලා පේනවද නැද්ද වතුරින් බලනකොට? මාළුවා ලොකු වෙලා පේන්නේ නේ. වතුර වතුරේ තියෙනවා අපි ලොකු වෙලානේ පේන්නේ. අතට මෙහෙම ඇඟිල්ලට දැම්මොත් වතුර දැම්මොත් එහෙම ලොකුවට පේන්නේ. එතකොට මාළුවාට ලෝකේ පේන්නේ අපිට පේනවට වැඩිය පුංචියට එහෙනම්. නේද? වතුරේ ඉඳලා වාතයට එනකොට දැන් මාළුවාට පුංචිට පේන්නේ. මං අහනවා අපිට ලෝකේ පේන හැටිද හරි මාළුවාට ලෝකේ පේන හැටිද හරි? නේද? ඉතින් එහෙනම් දෙකම හරි. දෙකම හරි ඒ අයට සාපේක්ෂව මට පේන විදිහටම හැමෝටම පේනවා කියලා ගන්න පුළුවන්කම නැහැ. මම ඒ වුණාට හිතන්නේ කොහොමද මේ ලෝකෙ ගැන? ඔකෝ මට පේන විදිහමයි ඔකොටම පේන්නේ කියලා. එතකොට අර බලන්න මට මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා අන්නේ කොටස් වලින් මට මම එක් හැදිලා ඉන්නවා. නේද? මම මෙහෙමයි කියලා මාන්නයක් හැදිලා ඉන්නවා. ඒ විතරක් නෙවෙයි ඒ හැදිච්ච දේ ඉස්සරහට අරයන්න්න පුළුවන් කියලා දෘෂ්ටියක් ඇදිලා ඉන්නවා. මේ විදිහටම අතීතයේ ඉඳන් වර්තමානය හරහා අනාගතය දක්වා අරයන්න පුළුවන් කියලා දෘෂ්ටියක් තියෙනවා. ඒ වගේම තණ්හාවක් තියෙනවා මං අරයි යනවාමයි කියලා. හරි. සමහර වෙලාවට අරයි යන්න පුළුවන් වගේ දැනෙනවද නැද්ද? හරි. ඒකට තමයි අපි රැවටෙන්නේ. ඔතන තමයි අපිට අහුවෙන්නෙම නැති තැන. මට ගඟක මුල් හරියේ තියෙන කොටයක් පල්ලෙහාට අර යන්න උවමනාව තියෙනවා. හරි? මම මොකද කරන්නේ? තල්ලු කරනවා ගඟට. දැන් යනවද නැද්ද ඒක? යනවා. අහවල් තනින් මං ගොඩ දා ගන්නවා. දැන් මං කියනවා මමයි කොටේ ගෙනාවේ කියලා. හරිද? හරි එක පැත්තකින්. මමනේ මමනේ ගෑයි මං ගඟට දැම්මනේ. ගඟට දැම්මට මමද ගෙනාවේ? නෑ. ලෝක ප්‍රවාහයට ලෝක ප්‍රවාහයක් තියෙනවා ලෝකයේ නද ස්වභාධර්මය ප්‍රවාහයක් තියෙනවා ආගේ ප්‍රවාහය පැත්තට වැඩ කරපුවා මේ පැත්තට යන. මට පල්ලයා තියෙන කොටයක් උඩට අර යන්න ඕන වෙලා. මන් දානවගඟට දැම්මකද වෙන්න නෑ. නේද අපි හුඟාක් වෙලාවට කරන්නේ පල්ලෙහා තියෙනකොට උඩට අර යන්න ගඟට දානවා. ඒක තමයි වැරදීම. සමහර වෙලාවට අපි උඩ තියෙනකොට පල්ලෙහාට යන්න ගඟට දානවා. එතකොට යනවා. අපි හිතනවා අපිට දැනෙනවා මොකද්ද? මමයි කරේ කියලා. මට කරන්න පුළුවන් කියලා දැනෙනවා. හරි. මට කරන්න පුළුවන් කියලා දැනෙනවා. හැන්දෑවේ දැඩි අදිෂ්ඨානයක් ඇති වෙනවා මං උදේම නැගිටිනවා කියලා. හරිද? ඒ දැඩි අදිෂ්ඨානයක් ඇති වෙච්ච හින්දා උදේ මට හැරෙනවා. ආන් එතකොට මට තේරෙනවා මම නැගිට්ටා. හරි. මේ වෙලාවේ මට අදහසක් ඇති වෙන අත උස්සන්න ඕන කියලා. හරිද? උස්සන්න ඕන කියලා හිතනකොට චිත්තකිරිය වායෝ ධාතුවක් ඉපදෙලා මේක ඉස්සෙනවා. මං කියනවා මම මේක ඉස්සුවා කියලා. හැබැයි මේක උස්සන්න අවශ්‍ය කරන හැඟීම ඉපදුනේ නැත්තම් මේවා ප්‍රකට වෙන අවස්ථාවන තරම් තියෙනවා. මට මේක මේකේ ශක්තිය මේක කරන්න මට පුළුවන් නම් ඇයි නිදිකිරිය පාඩම් කරන්න ගිහිල්ලා? ලොකුවමනාවක් තිබ හැන්දෑව පාඩම් කරගන්න. මොකද උනේ? විභාගෙට මාස 3ක් විතර තියෙද්දි නම් කොහොමත් බෑ. හැබැයි විභාගෙ කිට්ටු වෙනකොට ආ මේ ඉන්නවා කෙලින් දැන් පුටුවේ. එහෙනම් විභාගෙට ඇති වෙනා වූ බය විසින් බය හේතු වෙලා මේක ක්‍රියාත්මක කෙරෙව්වා මිසක් මම කරා මම කරන්න මට කලින් පුළුවන් වෙන්න ඕන පාඩම් කරගන්න. නේද? එතකොට මේකේ මෙන්න මේ සිද්ධ වෙන ක්‍රියාවලිය ඒකට හේතු වෙන ඒවා හේතු වෙනකොට සමහර ඒවා මම උත්සාහ කරන විදිහටම සිද්ධ වෙනවා දකිනකොට ගැන මට උඩ තිබ්බ කොටේ පල්ලෙහාට යවන්න මගේ උත්සාහයක් තිබ්බා. ගඟට දාපුවින්ද ගියා. ආමන් රැවටෙනවා. මම තමයි මේක කරේ මම තමයි මේක කරේ කියලා. ආන්ගේ රැවටිච්ච හින්දා මං හිතනවා පල්ලෙහා තිනකොට උඩට මං අරයි යන්නම්කෝ කියලා. අතීතයේ යම් දෙයක් ලැබිලා වර්තමානයේ ලබා ඒ දේ ලබා ගන්න උත්සාහයක් ගන්නකොට සමහර වෙලාවට හරියනවා. මොනවද කර්ම හේතු කර්ම යෙදුනොත් එතෙන්ට හරියට චිත්ත යෙදුනොත් එතෙන්ට හරියට ඒ අදාළ බාහිර සාධක ටික ඔක්කොම යෙදුනොත් ඒ වැඩේ වෙන වෙලාවල් තියෙනවා නේද අන්න ඒ සිද්ධිය සිද්ධ වෙන වෙලා වෙනකොට මම මොකද කරන්න ඕනේ නේද මම හිතනවා මම මේක කරා මම මේක කරා මම මේක කරා හරි මේ වගේ තමයි අපිට දෘෂ්ටි ඇති වෙන්නේ මේ වගේ තමයි අපිට මාන්න ඇති වෙන්නේ ඒ කරපු මගේ තරම කියලා මාන්න ඇති වෙනවා හරි මෙන්න මේක හරි අමාරුයි මේ ටික තේරුම් ගන්න. ඒකෙන් තමයි මේ මමත්වයක් ගොඩනැගෙන්නේ. හරි ඊළඟට අපි මෙනෙහි කරන්නේ ඒ විදිහටමයි. අතීතේ මම කෙසේ සිටියාද? අර මම මම මෙහෙමයි හිටියේ මම මෙහෙමයි හිටියේ. හ්ම් ඉතින් අමාරුවෙන් වුණත් මේක තේරුම් ගන්න. මොකද අපි ඊයේ පෙරේදායි දෙකේ බොහොම සරල දේවල් ටික කතා කරා. නමුත් ඒ සරල දේවල් එක්ක අතීතේ මං ඊළඟට ඒ ඒ දේවල් එක ඒවා භාවිතයට ගන්නකොට මේක තව තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. සුතවත් බව කියන්නේ මේවා අහගෙන දැනගෙන ඒ අනුව තමන්ගේ සිතුවිලි සකස් කරගන්න එක. හරි ඉස්ලාම දැනගන්න ඕනේ. හරි අපි හෙට දවසේ කතා කරමු. කවුද මම? නේද? හෙට දවසේ කතා කරමු කො මම කියන්නේ කවුද කියලා. මම කියන්නේ කොයි කැලලටද කියලා සාකච්ඡා කරමු. නේද? අතීතේ ඉඳන් එන මමක් ඉන්න බෑද? නේද? ඒතර මෙන්න මේ වැරදි අවබෝධය නිවැරදි කරගන්න නිවැරදි මෙනෙහි කිරීම වලට යන්න ඕනේ. නිවැරදි වෙනෙහි කිරීම ගැන මේ ධර්මයේ සඳහන් වෙනවා සූත්‍රයේදීම මේක දුකය මේක දුකට හේතුවය මේක දුකෙහි නැති කිරීමය මේක දුක නැති කිරීමේ මාර්ගය කියලා චතුරාර්ය සත්‍ය ධර්ම මෙනෙහි කිරීමෙන් පටිච්චසම්පාදය මෙනෙහි කිරීමෙන් තමයි මේ නියම මෙනෙහි කිරීම කියලාගෙන ආශ්‍රව අඩු අඩු වෙන්න හේතු වෙන්නේ මොකද චතුරාර්ය සත්‍ය ධර්ම මෙනෙහි කරනකොට හේතුව වෙනකොට මොකක්ද ඕන වෙන්නේ? පටිච්චසම්පන්න ස්වභාවය ඕන වෙනවා. තේද මේ කියපු කාරණත් එක්ක අපි පොඩ්ඩක් කල්පනා කරලා බලන්න නැත්තට තණ්හාව කියන එක දැනෙන්න ඕනේ. තණ්හාව වැටහෙන ආකාරය තමයි මේ එතන නැවත ලබා ගැනීමේ නැවත ලබා ගැනීමේ උත්සාහය. නේද? ඕන ඕන කියන මගේ හිතේ තියෙන උත්සාහය. නේද? දෘෂ්ටිය කියන එක වැටහෙන ආකාරය තමයි තියෙන දේ වෙනස් විදිහට පේනවා දෘෂ්ටියට උදාහරණයක් තියෙනවා හරිතර අස්සයින්ට කොළපාට කන්නාඩි පැළඳුවා වගේ කියලා. ඇයි අස්සය කැමති නෑ වේලිච්ච තනකොළ කන්න. හරි තනකොළ කොළපාට තියෙනවා නම් එයා කන්න කැමති. දැන් මොකද කරේ? කන්නාඩි දැම්ම කොළපාට කන්නාඩි. දැන් එයාට තනකොළ දිහා බලනකොට අමු වගේ පේනවා දැන් කනවා. හරිද? ඒ වගේ තියෙන දේ වෙනස් විදිහට දැනෙන ගතිය. සත්‍ය වසයෙන් තියෙන දේ වෙනස් දෙයක් විදිහට දැන්න ගතිය තමයි දෘෂ්ටිය කියලා කියන්න. එතකොට අපිට දැනෙනවා රූපය උසයි යන්න පුළුවන් මට අතීතේ නම් එහාට කියලා. වේදනාව අරයි යන්න පුළුවන් කියලා දැනෙනවා. සංඥාව අරයි යන්න පුළුවන් කියලා දැනෙනවා. සංකාරය අරයි යන්න පුළුවන් කියලා දැනෙනවා. විඥානය අරයි යන්න පුළුවන් කියලා දැනෙනවා. ආන්ගේ දැනෙන හින්දා අපි ඒ සඳහා ඊළඟට රූපය කෙරෙහි මට තණ්හාව තියෙනවා. අතීත රූපයන් කෙරෙහි තණ්හාව තියෙනද එහෙලුහු බඳිනවා. වේදනා කෙරෙහි තණ්හා තියෙනවා. සංඥා කෙරෙහි තණ්හා තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඒ තණ්හාව සහ දෘෂ්ටිය හින්දා ඒවා අර පල්ලෙහාට ගලන ගඟට කොටේ තල්ලු කරා වගේ සමහරලාට මං හිතපු විදිහට වෙලා වෙලා තියෙනවා. දැන් මගේ අත උස්සන්න ඕන කියලා හිතනකොට අත ඉස්සෙනවා මගේ. හරිද? ඒකේ ක්‍රියාවලිය දන්නේ නැති මම ඒක මමත්වයකින් ගන්නවා. ඒකත් එක්ක මම ඒක හදා ගන්නවා. ඊළඟට ඒකත් එක්ක මොකද කියන්නේ මගේ තරම මගේ ප්‍රතිරූපය හරිද මගේ නේද මගේ මගේ විතර නෑ අපේ අම්මලාගේ තාත්තලාගේ ඒ ඔක්කොගෙම මම හැදිලා නේද මම මම මේ කුලේය මම මේ පාටය මම මේ මම මේ විදිහය මේ මම මේ වගේ දැනුවත්ය නේද කියලා ඒ මම අරගෙන හැම තැනම යන්නේ අපේ අම්ම ඒ මමට තියෙන එකතු වෙලා තියෙන දේවල් දැකලා තියෙනවද ඇවිදිනකොට එහෙම? ඇඳුමක් ඇඳගත්තොත් ඇවිදින්නේ වෙන විදිහකට, ගෙදර ඉන්නකොට ඇවිදින්නේ එක විදිහකට. හරි මම වෙනස් ඇඳුමෙන් වෙනස් වෙන හැටි මම හදිසියෙන් වෙනස් වෙනවා. නේද? වාහනයක් ගත්තොත් වාහනෙන් බහලා යද්දී අතුරු කැරල් හොල් හොල් එහෙම යද්දී නේද ඇවිදින්නේ වෙනස් විදිහකට දැන් ඉතින් කතාවත් වෙනස් වෙලා හැසිරීමත් වෙනස් වෙලා හ්ම් වෙනදා වගේ නෙවෙයි නිකන් අමුතු වෙලා ඉන්නේ මම වෙනස් වෙලා හදිසියෙන් නේද හ්ම් හොඳ රස්සාවක් හම්බුනහම ඉඩමක් හම්බුනාම ගෙයක් ගේ හදලා ඉවරනාට පස්සේ ලොකුවට ගේ හදලා ඉර කරගත්තොත් නේද? ඒ ගෙන් එළියට බහින මම කලින් හිටිය මම <laughs> ඒ හැම එකකින්ම මම හදාගෙනම. ඒ කියන්නේ මම හැදලා තියෙන gadol වලින් බලනකොට වීදුරු වලින් නේද? යකඩ කෑලි වලින්. මස් වලින්. කටු වලින්, ලේ වලින් ඒවෙන් තමයි මම හැදලා තියෙන්නේ. නේද? රූපේ මම කියලා ගත්ත අයට අන්න ඒවෙන් තමයි යාගේ මම හැදලා තියෙන්නේ. නේද? ඊළඟට මට නවත්තන්න බැරි පවත්වන්න බැරි සැප වේදනා දුක් වේදනා අදුක් අසුඛ වේදනා මේකේ හටගෙන නැති යනවා ඒක මගේ වැරද්ද නෑ විටක සැප වේදනා විටක දුක් වේදනා විටක අදුක් අසුඛ වේදනා මේකේ ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඒවා වේගෙන් ඇති වෙලා නැති වෙලා යනවා ආන් ඒකෙන් සමහර කට්ටිය මම හදන්න හදනවා නේද ඊළඟට සංඥාව කියලා කියන්නේ හඳුනා ගැනීම නේද? උපාදිය කියන්නේ එතකොට මොකද්ද? භාෂා ඥානය කියන්නේ මොකද්ද? ඔකෝ මන් දැන් ද්‍රවිඩ භාෂාවෙන් බණ කිව්වා නම් ඔක්කොටම අඳුර ගන්න බෑ. දන්න අයට විතරයි. දොරයා කියනවා ලොකුට. මගේ ඉංග්‍රීසි දැනීම. මගේ භාෂා දැනීම, මගේ උපාදිය. මේ ඔක්කොම මොනවද? සංඥා කොට වැටෙන්නේ. නේද? ඒවා මට ඕන වෙලාවට එන්නෙත් නෑ, මට ඕන වෙලාවට යන්නෙත් නෑ. ඕන වෙලාවට එන්නෙත් නෑ. දැන් ඔන්න සංඥාකොට හදාගෙන කටපාඩම් කරගෙන කරගෙන කරගෙන කරගෙන කරගෙන කරගෙන ගියා විභාගෙට. ගිහලා ලියන්න බලනකොට එන්නේ නැහැ මෙන්න. නේද? ඉවර වෙලා බලනකොට මේන් එනවාද? එහෙනම් මට ඕන හැටියට මේ සංඥා වැඩ කරන්නේ. අපි පොඩ්ඩක් ওই ටික හෙට දවසේ සාකච්ඡා කරමු. පින්නදී දහ දසදහස් වාරයක් මේවා ගලප ගන්න උත්සාහ කරන්න ඕනේ. ගලපගෙන ගලපගත්තට පස්සේ මෙනෙහි කරන්න පුළුවන් විදිහක් තියෙනවා. තණ්හා දෘෂ්ටි මාන්නයන්ගෙන් යුක්තව මෙතන මේ සිද්ධ වෙන වැඩපිළිවෙල ඇල්ලෙන්නේ අපි මේක අතීතයේ මම සිටියාද අතීතයේ මම නොසිටියාද මම කවරෙක්ව සිටියාද කවරෙක් වෙලා කවරෙක්ව සිටියාද කියලා මෙනෙහි කර කර මෙනෙහි කර කර එහෙම අපිට දැනෙන හින්දා අතීතයේ මම හිටියා කියලා දැනෙන හින්ද දැනෙන්නේ මොනවයිද තණ්හාවෙන් දෘෂ්ටි තණ්හා දෘෂ්ටිමාන්න යෙදෙන හින්දායි අරක මට දැනෙන්නේ. එහෙනම් අපි ඒකට ප්‍රතිවිරුද්ධව මෙනෙහි කරන්න පටන් ගන්න ඕනේ. ඒකට ප්‍රතිවිරුද්ධව මෙනෙහි කරන්න පටන් ගන්න ඕනේ. ඇත්ත මෙනෙහි කරන්න පටන් ගන්න ඕනේ. ඒකට පටිච්චසම්පාදය ගැන හොයන්න ඕනේ. හරිද? පංච උපාදානස්කන්ධය ගැන හොයන්න ඕනේ. පංච උපාදානස්කන්ධයේ පටිච්චසම්පාදය ගැන හොයනකොට අපි පින්නත් නේ අපිට මොකද වෙන්නේ? මේක දැනෙන්න පටන් ගන්නවා ඇති සැටියේ. මේක හේතු ඇති කල්හි ඇති වෙන එක නේද කොටේ අරකට දාපුහාම හේතු සකස් වුණ පල්ලෙහාට ගලන්න වතුර එහිද කොටේ ගියා ඒ හේතු ඇති කල්හි ඇතිවෙන හේතු නැතිවෙනකොට නැතිවෙන එකක් මිසක්කා සත්‍යයෙක් පුද්ගලයෙක් මමය කියලා ගණඩ පුළුවන්කම ඇතනෑ පටිත් සම්පාත් ධර්මය මේකට එකතු වෙනකොට අවසානය අපට සත්ව පුද්ගල සංඥාව නැතිවෙලා යනවා හරිද පටිච්චසමුප්පන්නව මෙනෙහි කරනකොට සත්පුද්ගල සංඥාව නැති වෙලා යනවා. එහෙම නැතුව නේද මේක සම්මත කරගන්න සමහරට. මේ දන්නවද සතෙක් නැහැ පුද්ගලයෙක් නැහැ කියලා මේ දැනෙනවා සතා දැනෙනවා පුද්ගලයා අහෝසි වෙලා නැහැ. හැබැයි Taman එකේ මුලාවට පත් වෙනවා. ඒකද මේ සෝවාන් මගනුවණින් පහකල යුතු ආශ්‍රව ගැන කතා කරමින් ඉන්නේ. මන් දන්නේ කවදා මේ කොටස කවදා මේ කොටස ඉවර කරගන්නද පුළුවන් හැටියකට අපි කතා කරලා ඉවර කරගන්න බලමු. ටික ටික ටික ටික හැමදාම ටිකක් කතා කරලා කොහොමරි මේ தත්ත්වයට අපේ මානසිකාරය සකස් වෙනකොට කොහොමද ඒ ආශ්‍රව අයින් වෙන්නේ කියලා සාකච්ඡා කරමු ටික ටික තේරෙන විදිහට. හොඳයි. අද දවසේ අපි බොහෝ දේවල් සාකච්ඡා කරා. මම හිතන්නේ ලොකු පුණ්‍ය ශක්තියක් මේ අත්තන්ට මේ අත්තු බාහුව බලය යොදලා හරියම්බ කරගත්ත ධනෙ විපහදම් කරලා තමයි මේ දානමය පුණ්‍ය කර්මය සිද්ධ කරවුවේ. ඉතින් කොහේ හරි තැනක බණ අහපු කෙනෙක් බණ අහපු වාරයක් වාරයක් ගානේ ඒ අතන්ට යම්කිසි අදහසක් ඇති වුණා නම් මම මේ ධර්මය හොයන්න ඕනේ මොකද්ද මේ කියන්නේ කියලා. ඒ අය ධර්මය තුල හැසිරෙන්න හදන හැම වාරයකදීම මේ අත්තන්ට බොහෝ පින් රැස් වෙනවා. ධර්ම දානමය පුණ්‍ය කර්මය සිද්ධ කරපු අතන්ට බොහෝ පින් රැස් වෙනවා. ඉතින් අපි ප්‍රාර්ථනා කරනවා මේ අත්තන්ට උතුම් නිර්වාණ අවබෝධය සඳහාම මේ සියලු පුණ්‍ය ශක්තිය හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන මේ උතුම් ධර්ම දාණය හැමදාටම උතුම් නිර්වාණ අවබෝධය සඳහාම හේතු වේවා කියලා ප්‍රාර්ථනා ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති සාදු සාදු සාදු අප සැම වෙත මෙත් සිතින් යුතුව පුරා හෝරාවක් ධර්ම දේශනා කළ කුසල මහිමෙන් පූජ්‍යපාද උඩුදුම්බර කාශ්‍යප ගෞරවනීය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේම සැලසේවා සාදු සාදු සාදු දායක පින්වත් පිරිසට ගෞරවනීය ස්වාමින්ද්‍රයන් වහන්සේ වෙත පරිස්කාර පූජා සරණයි සදැහැති පිනති ඔබ සැමට